අද දේශකයන්න් වහන්සේ මාව ගලයාය විහාරවාසීව වැඩවිසු පඬිත ශිරෝමණී අතිපූජ්‍ය මාහෝ සුමේධ ස්වාමීන් වහන්සේ පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සල් සමාදන් වීමට নমස්කාරය කියමු. සාන්තාරා තමන් ආරක්ෂා කර දෙයි. ත්‍රිසං අපායෙන් මුදවලා ආරක්ෂා කර දෙයි. සතර අපාදිකින් මුදවලා ආරක්ෂාව සලස්වා දෙයි. ධම්මෝ සුචින්නෝ සුකමා වහාති සුචින්නෝ රැස් කර ගන්නා ලද රැස් කරනවා කියන්නේ ගොඩක් කියන එක. පොල් ගෙඩියක් වුණාට පොල් ගොඩක් කියන්න ඒකට ගෙඩි 100ක් 1000ක් 2000ක් එකතු නම් ඒ වාගේ සුතින්න පින් කොට ගහ ගන්නවා කියන්නේ නිතර නිතර දන් සිය ගණන් දන් දෙන සිය වාර ගණන් සිල් සමාදන් වෙන සිය වාර ගණන් සමත භාවනා සිය වාර ගණන් කළ යුත්තන්ත ආහාර පාන ආදී උදව් ඔය අන්දමට සිය දහස් ගණන් තමන්ගේ సంతානේ කුසල්නි උපදවා ගැනීමයි පින් කොට ගහ ගන්නවා කියන්නේ ඒකෙන් මොකද ඇති වෙන්නේ සුඛං ආවහාති දෙව්සප ලබා දෙයි නිමිස්සප ලබා දෙයි ඒ පමණක් නොව අග්‍ර අමා මහ නිවාන ධාතුවක් සාක්ෂාත් කරගන්නවා එතකොට දැන් මේ කුසල් කියන ඒවා අපි අපට දැන් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණා. අපට දැන් අවබෝධයක් හදාගෙන අපට පින් කරන්න පුළුවනි. සුඛ විපාකයෙන් කුසලන්ති අභිධර්මයේ පෙන්වු කරනවා. සැප විපාක උපදවන හිත්වලයි කුසල් කියන්නේ. දුක්ඛපාක උපදවන විපරතයි අකුසල් කියන එතකොට සැප විපාක උපදවන විපත් අපි ඇති කර ගන්න ඕනේ ලෝකයේ තේරුම් ගන්න අපහසු තැනක් යම් කිසි දෙවියෙක් කරවලා බ්‍රහ්මී කරවලා මිනිස්සී කරවලා උපදවන්න යම් දීර්ඝ ශක්තියක් අවශ්‍යයි යමක් උපදවන බලයටයි බීජ ශක්තිය කියන්නේ. එතකොට දෙවියෙක් කරවලා උපදවන බීජ ශක්තිය තමයි කුසල කර්ම බීජ කියන්නේ. මිනිස්යෙක් කරවලා උපදවන කුසල කර්ම බීජ ශක්තිය, බ්‍රහ්මයෙක් කරවලා උපදවන කුසල කර්ම බීජ. එතකොට මේවා අපි ඇති කරගන්න ඕනේ. එතන බීජ කියලා කියන්නේ චේතනාවලටයි ඒ කුසල ක්‍රියාව සිදු කරන චේතනාවටයි කර්ම බීජ කියන්නේ ඒ කුසල ක්‍රියාව සිදු කිරීම බීජ ගැතිරිල්ලක් වාගේ දෙවි මිනිස් නිවන් අස්යන්න සප ලබා ගැනීමට හේතු වෙනවා උදාහරණයක් වශයෙන් කියතොත් මේ සුළුයි කියලා හිතන්න හොඳ නෑ මේ දුටුගැමුණු මහරජතුමාගේ ඒ මහා නේද කියන මහා දසමහා යෝධයන්ගේ එක්තරා යෝධයෙක් හේතුව දිහා බලනකොට සුළු කුසලයක් කරපු කෙනෙක් එහා ආත්මේ එක්තරා විහාරයක දවල් ස්වාමීන් වහන්සේලාගෙන් ආහාර ඉල්වාගෙන කෑම කාලා එක්කෝ විත්තිලා බෙදිලා ගන්නවා නැත්තම් මනුවේ කොනේ නිදා ගන්නවා නැත්තම් දහස් මුනිදා ගන්නවා දවසක් බුදුරහතන් වහන්සේ යනකොට මේ දැනත්තා දවල් හොඳටම කෑම ඉල්ලාගෙන බඩ පුරවලා ආලා ඉවර වෙලා දහස් මුල ගොරෝගොර වන්නේ උන්වහන්සේ මහා කරුණාවෙන් දුරකින් දල්වා මේ පින්වතාගෙන් බලනකොට දවස් හතක් ඇතුළත නැරිලා නිගේ උපදින බව දැක්කා. දැකලා එයාගේ නම කුරුදේව. කුරුදේව කුරුදේව නැකිතින්ද නැකිතින්ද උදස්තිලා නැකිතලා ගැල්වා ලොකු රහතන් වහන්සේ ගන්දා ඔබ මේ බලාපන් කල්පනා කරලා ඔබට දැන් මවක් නෑ පියෙක් නෑ නෑයෙක් නෑ උදා ගන්න පැදුරු කබලක්වත් ඔබට නෑ අඳ ගන්න දෙදි කෑල්ලක් නෑ කුණු ගඳ හමන ඉමේ කුණන් යුක්ත මේ කුණු දෙදි කෑල්ල ඔබට තියෙන්නේ උපතික කල්පනා කරන් දොන මම මතුවටවත් වාසනාවන්ත කෙනෙක් වෙන්න පින් කරන් දොන නේද ස්වාමීන් වහන්සේ මම මොන පින්කම් කරන්ද මට මොනවත් කියලා මං පින් කරන්ද ස්වාමීන් ඒ නිසා වහන්සේ කියන්න හොඳයි බලන්න මට පින්කමක් කරන්න පුළුවන් ක්‍රමයක් එහෙම කතා කරන් දෙපා කුරුදේව ලෝකේ හොඳ හිතක් කෙනෙකුට තියෙනවා නම් හොදක් කරන එක අපහසු නෑ තමන් හිතන්නේ ආන් අර ගඟ දිහා බලාපන් ඒ ගංගාවේ මාළුව කී දෙනෙක් ඉන්නවාද දැන් ඔබට මේ පන්සලෙන් ස්වාමීන් වහන්සේලා කෑම ටිකක් දීපුවාම පාලා ඉතුරු වෙන වස්තුව ටික ගිහිල්ලා ඔබට දානයක් වශයෙන් ගංගාවේ මාළු ළඟ දෙන්න බැරිද ස්වාමීන් ඒකනම් කරන එක මහරඩක් නෙවෙයි ආම්බලා පම්පින් කරන හැටි මගෙන් පන්සිල් අරන් ඔබට පංච සීලය රකින්න බැරිද? මොකද තව පුළුවන් ඔබ සතුන් මරන්න යන්න, හොරකම් කරන්න යන්න, වර්ගව හැසිරෙන්නේ බොරු කියන්නේ මත්පැන් බොන්නේ මොකක්වත් මේ පන්සලෙන් ලැබෙන දෙයක් කාලා ඔබ නිකන් ඉන්න කෙනෙක් ඔබට කිසි පාපයක් සිද්ධ වෙන්නේ එනිසා පංචශීලයේ සමාදන් වෙලා හැමදාම මාළුවන්ට බස්තු ටිකක් ගිහිල්ලා දන් දීපන් අර ගංගාවට දමාපන් තින් අදහස් කරගෙන ස්වාමීනි බොහොම හොඳයි කියලා ඊට පස්සේ තමන් කන්ද ඉස්තර වෙලා බස් ටිකක් දෙන් කරනවා කාලා ඉවර වෙලා අත හොදාගෙන අර බත්ති දන් අරගෙන ගිහිල්ලා මාළුවන්ට දන් දෙනවා. අත් දවසක් ඇතුළත මරණාසන්න මොහොත ආවා. මාළුවන්ට දන් දුන් කුසලය දැන් අරමුණු වුණා. Tamanda හීනෙන් වාගේ පේනවා. අර බත්තිද අනලා තියෙන හැටි ඒ භක්තිද ගෙනියන හැටි මාළුවන්ට දෙන හැටි තම තමන් දැන් දීනේ වාහියර කර්මය ක්‍රියා කරනවා ඒ කර්මය අරමුණු වෙලා ඒ කුසල ශක්තියෙන් ධනවත් පවුල ඉපදිනා දුටු ගමරු රජුරු වන්ද සේවයට බැඳුනා මව්පියෝ බාර දුන්නා ලොකුණයින් පස්සේ මහා නේද එතැන් පටන් දුටුගැමුණු මහරජතුමා සමග පෝය දවසට සිල් ගන්නවා පංච සීලය ආරක්ෂා කරනවා දන් දෙනවා එම පින්කම් කරලා මරණයෙන් පස්සේ කෞදිසා දීගේ ලෝකේ උපන්නා එතකොට කල්පනාවට ගත යුතුයි. කාරණේ දිහා බලනකොට අනුසුළුයි. තමන් හිතු දෙච්ච බක්ති දස්තර මාළුවන්ට දන් දෙනවා. නමුත් ආන් තමන් ලැබිච්ච සපත් අදර්ජීය සප විඳිනවා. එතකොට ඔය ආකාරයෙන් කුසලයේ සුළුයි කියලා නෑ නුගැටි කුඩා වුණත් විශාල ගහක් කැදෙනවා ඒ ශක්තිය තියෙන පින පුංචිය කියලා බුදු පියාණන් වහන්සේ වදාලා මාව මඤ්ඤේත පුඤ්ඤස්ත නමං සංආගමිස්සති මුංචිදී ඒවා මට විපාක දෙන්නේ නැත කියා ධර්මයේ කල්පනා කරන් දෙපා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඉන තුනුන අනවරාග්‍ර සංසාරේ අසරණ සත්‍යයට මග වියදම් වශයෙන් සමන්ව පිට සලස්සන්නේ තිනයි තව උදාහරණයක් වශයෙන් අපේ රහතන් වහන්සේ සහත්ෙන්ද පෙර ඒ ගමේ රටේ ටිකක් දුරට ආහාර හිඟයක් ඇති වුණා. මහජනයා කිව්වා දායකවරු ස්වාමීන් වහන්සේ දැන් ජීවත් වෙන ක්‍රමයක් නැති වෙන පළාතකට යන ඔබ වහන්සේ වඩින්න හොඳයි. මට යන්න බෑ. සංවඥ ධාතුන් වහන්සේ සම්පත් කරලා බඳපු සාහිත්‍ය පවතිනවා බෝධීන් වහන්සේ පස්ථාන කරගෙන ඉන්නෝන. උනත් කුසගින් ඉන්නකොට ඒ කුත්ව ගහක වෘක්ෂ දේවතාවා දිව්‍යාංගනාවට කිව්වා අර ස්වාමීන් වහන්සේ කපි දානේ දෙන්න ඕන. එතන්දි ඇහුවා මොන හේතුවක් නිසා දෙවි කෙනෙකුට මිනිස් කෙනෙකුට දානයක් දෙන්න හිතක් උඹට පහළ වුණාද? ඒකේ ස්වාමීන් වහන්සේම කරපු දෙයක් නිසායි අපට හිතුනේ මොකක්ද ඒ ස්වාමීන් වහන්සේ කළේ ගිය ආත්මේ කෑම ටිකක් ඡන්ද වාඩි වුණාම බොහොම කුසගින් මේ දෙමුල වෙනවා බලුකුක්කේ ළඟට ආවා ඒ ආපු වෙලාවේ මේ බලුකුක්කා ගැන අනුකම්පා කරුණා උපදවලා භක්තිකක් අනලා දුන්නා තමන්ගේ පුතා වන තරුණයා ලොකු ලීයක් ගෙනාවා බල්ලාට ගහන්ද හිතේ ගහන් දෙපා කෝටියෙන් ගහන් දෙපා අසරණ බලසුක්කාමේ බඩගින්නේ මල් ළඟට ආවේ කියලා අර ඊයෙන් ගහිල්ල නැවැත්තුවා මුන් කරදරයක් වෙන්න දුන්නේ නැහැ. එතකොට දැන් ආන් එදා අය ස්වාමීන් වහන්සේ ගිය ආත්මක බලුකුට්ටාට කන්ද දීපු පින දැන් විපාක දෙන්න වෙලාව ලැබිලයි මට උන්වහන්සේට දානයක් දෙන්න හිතුනේ එතකොට කෙනෙකුට යමක් පූජා කරන්න කෙනෙකුට යමක් දෙන්න එයාගේ ලැබිල්ල තියෙන්න ඕන ඒ ලැබිල්ල Taman ඇති කරගන්න ඕන කාගේවත් පරදක් නෙවෙයි දහක හොඳට ගිය පොහොර අද්දන මුල් නැත්තම් ගිය පොහොර වල වැරද්දක් නෙවෙයි ඒ ගහේ මුල්වලේ ශක්තිය නැතිකම ඒ වැරද්දයි යම් කිසි ලැබීමක් යම් කිසි වාසනාවක් ඒ ලබන ශක්තිය තමන් ඇති කරගන්න ඕන කාලේවත් වරදක් නෙවෙයි ඒ කාලේ බොහොම දුර්භික්ෂයි මිනි මස්තනම් එස්තරා මිනි මරා මස්තන පිරිසක් මේ පාන්තර ළඟින් යනකොට අර ස්වාමීන් වහන්සේ දැකලා කිව්වා ප්‍රධාන මිනි මරුවා අර ස්වාමීන් වහන්සේගේ හොඳට මස් තියනා වරෙල්ල අපට හොඳක් ලාභයක් කියලා පොදු දඟ මුදුරු ගෙනාවා. ගෙනාවට මොකද උන්වහන්සේගේට අඟට අත තියන්න බැරි වුණා. මොකද කාරණය? සෝහංක පාපං නකරෝති දනු දන් සංග්‍රාම රාණං පරිපාලයන් සිගණුවෙන් කාථා දේශනා සඳහන් කරන්නේ මොකද? යම් කිසි කෙනෙකුට තමන්ගේ හිතේ උපදින කෝපය තරහ නිවාගෙන කරුණාව උපදවලා මෛත්‍රිය උපදවලා සත්ත්ව හිංසාව නැවතුවොත් අනුන්ට හිංසා පීඩා ගලක්වොත් මේ තනස්සාට සමරාමරා දෙවියෝ මිනිස්යෝ නම් ඔහු පරිපාලයන්ති ආරක්ෂා කෙරෙස් පාන් දෙවියන්ගෙන් පටන් ආරක්ෂාව ලැබෙනවා එතකොට උන්වහන්සේලා දෙදා අර බල්ලාට අර තරුණයා ඊයෙන් ගහන්න ගිය වෙලාවේ ගහන්න එපා කියලා නැවතුවා. ඒ උපදවාපු කරුණාමය කුසල ශක්තියෙන් ආන් තමන්දර මිනිමරු මිනිස්යන්ගෙන් දෙරෙන්න පුදුනා. එතකොට මේ අය අමුතුවෙන් නරක උදවිය නෙමෙයි. සංසාරේ යම් කිසි කෙනෙක් මේ ආත්ම භාව සිය ගණන් දහස් ගණන් යම් කිසි කෙනෙක් ණය කොළඹු වෙලා කුටිවලතු වෙලා සංසාරේ උපන්නා නම් මිනිස්සේ කුණත් ඒ නපුරු ගතිය පිහිටනවා ඒක මතු වෙන්න වෙලාවා නර කණ්ඩ බොඳ ආහා මිනියති වෙච්ච වෙලාව මේ කවි ධර්ම විස්තර වෙන එකක් දෝසද්ධාසේ තා කියන මේක දහගත හිත දුක්තර කරන කන තන කෙනෙක් අර විදිහේ නපුරු අදහස් ඇති වෙන්න හේතුව කුමක්ද කියන කාරණේ පැහැදිලි කරන තන අපි ධර්මයේ විස්තර කරනවා සංසාරේ නපුරු සතුන් වෙලා උපන් කෙනෙක් මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණාම අර නපුරු ගතිය මතුවෙන හැම වෙලාවෙම නෙවෙයි ඊට සුදුසු වෙලා අවස්ථාවම දැන් එතකොට රටේ කන්ද බොන්ද යුද වුණා ජීවත් වෙන ක්‍රමයක් නෑ කාන් අරක මතු වෙලා ඒ පිරිස මිනි මරු පිරිසක් බවට පත් වෙලා කාන් අර අකුසලයේ කරගන්න සිද්ධ වුණා නමුත් මේ ස්වාමීන් වහන්සේ එදාර බලුකුක්කාට ගහන්න යන වෙලාවේ පුතේ අසරණ බලුකුක්කාට ගහන්න එපා කියලා කරුණා උපදවාපු කුසල ශක්තියෙන් ආන් විපාක ලැබිච්ච ඇති ඉතින් මේ අංගමක මේ කුසල් කුංචය කියලා තව සංඝදත්ත කියන රහතන් වහන්සේ උන්වහන්සේ මේ වාසය කරන ඒ ආහාරහිඟ වෙච්ච වෙලාවක ඒ සිද්ධව කරඬ ගහක් තියෙන. ඒ කරඬ ගහේ හිමාලයේ වාසය කරන දිව්‍ය පුත්‍රයා උන්වහන්සේට වන්දනා මිනිස් දෙකින් ඇවිල්ලා කීවා ස්වාමී අපි ඔබ වහන්සේට දන් දෙනවා. දැන් දන් දීගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ ආහාර හිඟ කාලේ මට මේ දන් දෙන්නේ මං සංසාරයේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා උදෙසා කළ තුනම් පිනකින්ද මට මේ විපාක ලැබුණේ මේ කාර දිව්‍ය පුත්‍රයා දිවයන් දතලා මේ මේ අදහස දැනලා ළඟට ආවා වාඩි වුණා ඇහුවා දිව්‍ය පුත්‍රයාගෙන් මට මේ නුඹට මට ආහාර දෙන්න හිතක් ඇති වුණේ මොකද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේම කරගත් පින මොකද ගිය ආත්මේ කෑම කන්ද වාඩි වෙනකොට බල්ලෙක් ආවා බල්ල ආවා මේ පන්නඳ ළඟ ජීවත් නැති නිසා තරහ ඇවිල්ලා බද්ගුලියක් ගුලි කරලා බල්ලා පන්නඳ බද්ගුලියෙන් ගැහුවා තරහින් නමුත් අර බල්ලා ඒ බස්තුළු ලෙව කනවා දැන් එක එක ලෙව කනවා දැකලා අනේ සාදු මං හොඳ දානයක් දුන්නා කියලා අපර චේතනාව හොඳ කරගත්තා ආන් අර මුල් චේතනා දෙකම නරක් වුණා නමුත් පව අවසානයේ තමන්ගේ දානයක් හැටියට හිතලා හිත පහදවා ගත්තා ඒ කුසල ශක්තියෙන් තමයි ස්වාමීනි ඔබ වහන්සේට මේ දන් දෙන්න හිතුනේ දැන් එතකොට මේ කාරණාවලින් මේ ආගමින පිළිසක පේනවා තමන්ට කොයිතරම් පිනක පිටක් සැලසෙනවාද ඒ අනුව සැලකනකොට මිනිස්සු කෙනෙකුට දන් දුන්නාම අප්‍රමාණ පින් ලැබෙනවා විතරණගත උපාස කෙනෙකුට දන් දුන්නාම අසංඛ්‍ය අප්‍රමේ යානිසංස ලැබෙන බව දක්ෂිනායි භංග සූත්‍රයේ විස්තර වෙනවා ඉතින් ඒ අනුව සැලකනකොට අපට පින කියන එක කොයිතරම් පිහිට වෙනවද? ඉතින් ආනර සුඛ විපාකක් කියන කුසලං කියලා පින්වේ මොකද සැප විපාක උපදවන අර්ථයෙන් මෙන්නේ පරලෝ විතරක් නෙවෙයි මෙලොවත් ඒක විපාක ලැබෙන අපමහා බෝසතාණන් වහන්සේ සිද්දනේ සමග එකතු වෙලා පාරවල් සුද්ධ කරනවා ජීවිතය කරනවා ශාලා හදනවා දන් දෙනවා ඕම ඉන්න අතර ගම් මුදලි කල්පනා කළා මග මානවකයා මගේ පිරිසලවවා සිල්වත් කරනවා කලින් මට එක රාහලියකට සහවන්ව බැගින් මං දඩ ගහලා වස්තුව ලැබුවා දැන් මග මානවකයා ඒගොල්ලෝ කිංවලට අරගෙන සිල්වත් කරන හින්දා මට දැන් ඒ දඩේ වශයෙන් මම කලින් දඩ ගහලා ලැබෙන දඩ මුදලක් දැන් මට ලැබෙන්නේ ඒ නිසා මම හොඳ වැඩක් කරන්න ඕනේ කියලා සජ්ජුදුවන්ට ගිහිල්ලා කිව්වා ස්වාමීනි හොරමුල ධමකට වැඩිලා මිනිස්සුන්ට බොහොම කරදරයි එහෙනම් අල්ලාගෙන වරෙන් කිව්වා අල්ලාගෙන දැඳගෙන ආවා කිව්වා බුදි කරවල ඇතුන්ලවා පාගවල මරන්න දැන් බෝසතාණන් වහන්සේ නියම කළා ධර්මෙනි මේ ශරීර කුඩු මේවා පොළොවට පස් වෙලා යන කුණු ගොඩවල් මේ මේ නිසා ඔබලා මට මගේ කියලා අමුතුවෙන් හිතාගෙන තරහක් උපදවන්නේ පා ඔබලා මං ඔබලාට කියා දීපු මෛත්‍රිය බඩන්න ඕනේ ඒලාම් කියාපු ගම්මුදලියා ගැන ඔබලා මෛත්‍රිය උපදවන්න ඕනේ මේ පාගන්ගෙන අසාගන කුඹලා මෛත්‍රී උපදවන්න ඕනේ මේ නියමක පදගන කුඹලා මෛත්‍රී උපදවා පල්ලා එකම අම්මා කෙනෙක් දරුවා ගැනමෙන් උඹලා මෛත්‍රී උපදවා පල්ලා හොඳක්ම වේවා සපක් වේවා දුක කරදරයක් නොවේවා කියලා මෛත්‍රී උපදවා පල්ලා කියා බෝසතාණන් වහන්සේ ගන්නවා එතකොට ඔබලා කරන කුසල් හිතාපල්ලා දැන් හිත ඇතුලේ තරහක් නැහැ බයක් නැහැ මෛත්‍රියෙන් යුක්ත වුණා අත්තු කෑ ගහගෙන අර අතා ජීවවා තව ඇතෙක් දිනාව ඒකත් කෑ ගහගෙන ජීවවා ඉතින් මේ අහම්වා රජුගේ මොකක්වත් මේ දේශක් තියාගෙන ඉන්නවද කියලා බලාපල්ලා නෑ ස්වාමීනි දේශක් නෑ ඔබලා මන්ත්‍රයක් පාවිච්චි කරලා එහෙමයි ස්වාමීනි මන්ත්‍රයක් අපි ළඟ තියෙනවා එහෙනම් නැගිටවා පල්ලා කියලා සේවකයන් නියම කරලා ඒ අය ගින්නවල හැව උඹලා ගන්න මන්ත්‍රේ කියා පල්ලා ස්වාමීනි අපි මං අපි අපේ මන්ත්‍රය දැන් එන ඔබ වහන්සේට ඇහෙන්න අපි කියනවා ස්වාමීන් වහන්සේ අපි සතුන් මරන්නේ නැහැ බොරකම් කරන්නේ නැහැ කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ බොරු කියන්නේ නැහැ මත්පම් බොන්නේ ඒක පළමෙනි මන්ත්‍රය දෙවෙනි මන්ත්‍රයේ මෛත්‍රී භාවනා කරනවා. තුන්වෙනි මන්ත්‍රය අපි දන් දෙනවා. මේ හතරවෙනි මන්ත්‍රය ස්වාමීනි මිනිස්යන්ට සම්පහස් සලස්සන් දෙලී තබනවා. ස්වාමීනි ඊළඟ මන්ත්‍රය අපි ශාලා හදනවා. ඊළඟ මන්ත්‍රය අසරණයන්ට අපි දන් දෙනවා. දුගී මගී ආශක ආදීන්ට දන් දෙනවා. නැති බැරියන්ට අපි දන් දෙනවා. ඕක තමයි ස්වාමීන් අපේ මන්ත්‍රයත් අපේ පිළිතත් අපේ වැඩිත් ඕකයි කියා රජුරුවන්ට කිව්වහම රජුගේ බොහොම පහදුනා ගව්‍යනේ ඉදිතනුන් පවා ගුණවතුන්ගේ ගුණ දන්නවා නමුත් මේ ගම්මුදලියාටවත් මතවත් උඹලාගේ ගුණ දැනගන්න බැරි වුණා ඉතලා නිදහස් කරලා බොහොම තෑගි බෝග දුන්නා දැන් මේ පිරිස විශාල ශාලාවක් අදලා මේ ශාලාවේ මේ මගීක දන් දීම පිණිස දුගී මගී යාචක ආදීන්ට දුප්පත් අයට අසරණ අයට පොහොසත් සියලු දෙනාටම දන් දෙන්න පිළියෙල කළා යනෙන්නන්ට ආසන ලැබුවා තන් ලැබුවා ආහාර පාන දන් දෙනවා මේ පින්කමට මග මානවකයාගේ ගෙදර මේ හතර දෙනෙක් ඉන්නවා තුන් දෙනෙක් සම්බන්ධ වුණා සුධර්මා නන්දා චිත්‍රා කියන මේ තුන් දෙනා පුජාතාව කල්පනා කළා මගේ ස්වාමි පුරුෂයා කරන පින් මටත් ලැබෙනවා මට උදා කරන්න යන්න බෑ කියලා හොඳට කනවා බොනවා අඳුම් පළඳිනවා බොහොම අහංකාර ලෙසින් වාසය කරලා වාසය කළා මේ තිරස මැරිලා තවදිසා දිව්‍ය ලෝකේ උපන්නා බුදාතාව මැරිලා කනකකින් නැත්නලා උපන්න ආනව පිනද සම්බන්ධ වුණෙන අනුකල පින් වලින් තමන්ට දිනුලව යන්න බෑ තමා තුල පින් හිත් උපදවා ගන්න ඕන එතකොට දැන් ආන් අර මෙලොවත් ඒ කුසල විපාක ලැබිච්ච ඇති ආරක්ෂාව සැලසුණා පරලොවත් සතර අපාදුකින් මිදී දෙව්ලොව උපන්නා ඉතින් මේ ආකාරයෙන් කල්පනාවට ගත යුතුයි කුසලයක කියන වටිනාකම. සුඛ විපාකත්තේන කුසලං කියලා බින්දුවේ සැප විපාක උපදවන හිත කුසල් බවයි. එතකොට සැප විපාක උපදවන හිතක් ඇති කරගන්නයි අපි මේ දන් දෙන්නේ, සිල් සමාදන් වෙන්නේ, භාවනා කරන්නේ අනුන්ට උදව් උපකාර කරන්නේ කුසල් හිතක් උපදවා ගන්නයි. කුසල් හිතක් උපදවා ගන්න එක බොහොම අපහසුයි. අපේ අපේ වටිනා එකක් කුසල් හිත කියන එක බොහොම වටිනා එකක් ඒක. එතකොට අපි වටිනා නොවටිනා දේ තේරුම් ගන්න ඕන. උසස් ප්‍රයෝජනයක්, උසස් බලාපොරොත්තු ප්‍රයෝජනයක් ලැබෙන දේ තියෙන උසස් බලාපොරොත්තු ප්‍රයෝජනයක් ලබන්න බැරි දේ තියෙනවා දැන් දී ඇතේක ඇතුලේ ආල් ඇතේ නැත්තම් ඒක පළවෙලා ගොයන් ගහ කදින්නේ නැහැ කෙතුවට ආල් ලැබෙන්නේ නැහැ බොල් ආනර බොල් එතකොට ඒකේ අර ආල් ඇතේ බොහොම වටිනවා උසස් බලාපොරොත්තු ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙනවා එතකොට දැන් දැන් සාමාන්‍යයෙන් අපි පානක් පත්තු කරන්ද පරමැදිරි එළියෙන් ලෑස්ති වුණාට එළුවාගේ දෙල්ලේ තියෙන අර තන කුඩු ඇද්දක කිරින උසස් බලාපොරොත්තු ප්‍රයෝජනයක් වෙයි නම් ඒවා ගන්න බැරි දේවලුත් කියන අපේ සංකානේ ආකාව කෝපය මාන ඊර්ෂ්‍යාව ආදී ඒවායින් උසස් බලාපොරොත්තු ප්‍රයෝජනයක් ගන්න බෑ උසස් බලාපොරොත්තු ප්‍රයෝජනෙ ගන්න පුළුවන් වෙන්නේ මේ අලෝභ අදෝස අමෝහ ආදී අද කුසල ධර්ම වලින් එතකොට දැන් අපි මේ සියල්ලක් සිද්ධ කරන්නේ ඒ සඳහා එතකොට දැන් අපේ සංකාණයේ තියෙනවා උසස් බලාපොරොත්තු ප්‍රයෝජන ලබන්න බැරි ඒවා ඒවත් අපි අත්කරන්න ඕන ඒ නිසා අභිධර්මයේ පෙන්නනවා ආරෝග්‍යස්ථේන කුසලං අනවද්දත්තේන කුසලං වැරදි එක්ක නොයෙදිච්ච හිත ආංකුසල් හිතයි වැරදි කියලා කියන්නේ ආසා කෝපමාන ඊර්ෂ්‍යාදී පාප ධර්ම. එතකොට අපි මේවා දුරු කරගන්න ඕනේ. අපි සතර ආපායට පමුණුවන්නේ নানা ප්‍රකාර දුක් උපදවන්නේ කවුරුවත් නෙවෙයි ආන් අර උසස් බලාපොරොත්තු ප්‍රයෝජනයක් ගන්න බැරි විසරු ධර්ම වලින් තමයි අපට ඒවා ලබන්නේ උදාහරණයක් වශයෙන් විකාරා මහණෝ රජකුමාරී කින බ්‍රහ්ම නපුරු කතා කරන්න බෑ වචන දෙකක් තුනක් බ්‍රහ්ම නපුරු අනුන්ට බ්‍රහ්ම බයිනවා දොස් කියනවා බ්‍රහ්ම ක්‍රෝධ බහුල කුජලයේ බුදුරජාණන් වහන්සේ ළඟට මෞතිවෝ දෙන්නා විසින් අර කුඩා දරුව එක්ක ගියා. බුදුරජාණන් වහන්සේ වාඩි වෙන්න කියලා පුත කුමාරය නායක කොළගේ දැක්කා වාගේ කොටියේ බලසේ දැක්කා වාගේ අනු බය වෙන අන්දමට නපුරෙක් වෙන්න එපා පළමිනි ආවාදේ කළා. උද්දුත කුමාරය අනුන්ට හිංසා පීඩා කරන එබඳු නපුරෙක් වෙන්න එපා කියලා දෙවිනි අවවාදයේ කළා පුත කුමාරය වනයක් කෝටුවකින් අම්මේ කෝටුවකින් භාරනකොට වේදනා උපදවන්න වාලි යම් වචනයක් ඇහිලා අනුන්ගේ හිත රිදවනවා නම් හිත පෑරෙනවා නම් හිතට වේදනා උපදිනවා නම් හිතේ තරහ ඇති වෙනවා නම් එබඳු පරුස වචන කියන්නේ පා උතේ විපාක වශයෙන් මෙතනින් දුතිහිත හේවත් මරණ හිත ළඟට ප්‍රතිසංහිත වශයෙන් ඒ තනත්තා මරණයෙන් පස්සේ ක්‍රෝධය නිසා නිදී උපදවනවා නිසං අපාය උපදවනවා ප්‍රේතාපාය උපදවනවා අනුන්ට හිංසා පීඩා කිරීම. එතකොට මේ හිංසාව කියන එක වචනෙන් හිංසා කිරීමය, කයින් හිංසා කිරීමේ කියලා දෙකයි. වචනෙන් හිංසා කරනවා කියන්නේ අනුන්ගේ විතරදන වචන පාවිච්චි කිරීමයි. යම් යම් උදේ කුල ගෝත්‍රාදී නාන ආකාරයෙන් බලිනා දොස්පරොස් කියනවා නින්දා පහස කරනවා ආන් ඒවා මේ හිංස ඒක වචනේ කරන හිංසාවයි දඩු මුගුරු ආදියෙන් තලුම් තෙලුම් කිරීම කයින් කරන හිංසාවයි මේ දෙආකාර හිංසාව කරනකොටගෙන පුතේ ඊළඟ භවයේ උපන්නාම තමන් රෝග ලෙඩෙක් වෙනවා එක ලෙඩක් මේ සලේ පෙරුවොත් තව ලෙඩක් හැදෙනවා මරණය දක්වා ලෙඩෙක් වෙන ඒ පමණක් නෙමෙයි පුත කුමාරේ විරූප අවලස්සන කෙනෙක් වෙනවා මේ ක්‍රෝධය නිසා ඒ නිසා පුතේ මේ ක්‍රෝධය අතාරපන් තරහින් මෙහෙම නපුරෙක් වෙන්න එපා කියලා වදාළ හැටියම අර කුමාරයා එදා පටන් කවුරුවත් ගැහුවත් දැන්නත් රැව්වත් දරුවත් මේ මට දැන්නේ කවුද කියලාවත් පිටිපස් හැරිලා බලන් නැති තරමට හොඳ කෙනෙක් වුණා ඒ ආත්මේ ඉතින් ස්වාමීන් වහන්සේලා කතා කළා මේ තරම් නපුරු කෙනෙක් බුදුරජාණන් වහන්සේ වචනේ දීපෙන් හැදුවේ ඒක පුදුමයි කියලා ඉතින් බුදු පියාණන් වහන්සේ ගදල ඇහුවා මහණෙනි කිනම් කතාවද්ද කළේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කළ පුදුම කාරණේ ගැන යටි කතා කළේ මහණෙනි දැන් විතරක් නෙවෙයි මම පෙර බරණස් රජුරුවන් මං වස් කාලයේ උයනේ නවත්තාගෙන ඉන්න අත රජුරුවන්ගේ පුතෙක් සිටියා බොහොම නපුරු පුතෙක් පාටවත් හදන්න බෑ මේ නපුරු පුතා මල් ළඟට එක්කවිලා බාර දුන්නා. ඉතින් මම මේ පුතාගේ අත අල්ලාගෙන වාස්තුවේ ඇවිදින ගමන් උයනේ ඇවිදින ගමන් කොහොම පැලියක් දැකලා පුතාට කිව්වා පුතේ මේ එක කොලයක් කඩලා දුර විකාපන් කියලා විකලා ගිලපන් කිව්වා. මේ කොලයක් කඩලා විකලා මේ බොහොම සිත් ගැනිලා පාරලා කෙල ගහලා අර පැලෙ පොඩි කරලා පාගලා පොඩි කරලා දැන් ඇයි පුතේම කළේ ස්වාමී ස්වාමීනි මේ කලේ කුංචි කාලේ විස්තර මුදි පරදරකාරී නම් ස්වාමීනි මම මේ පොලේ පදලා තනකොට කට තිත්ත දැනුණා වමනේ දාන්දාවා ස්වාමීනි මේක ලොකු වුණොත් කොයිතරම් දෙයක් වෙයිද කියලායි මම මේ පොඩි කෙනෙකුට පුතේ අර කොහොඹ කැලේ බලාපන් කොහොඹ කැලේ දැන් ඔබ පොඩි කැලේ සිත් නිසා ඒ වාගේ ඔබ අනුන්ට අප්‍රිය වෙන කොහොඹ කැලේ වාගේ ඔබ වෙන්නේ පා එහෙම වුණාම තන්නේ අම සමාජයේ මණ්ඩලයේ සතවාදීන් කල්පනා කරනවා මේ නපුරු එක්කෙනා දැන් මෙහෙමනම් ලොකු වුණාම අපට මොන යහපතක් කර දෙයිද කියලා සතවාදීන් අමති එකතුවම රකින්න රැපනවා ආනල කුඹක් කලයට ගිහුණා වගේ උඹට වෙනවා ඒ නිසා උඹේ නපුරු කන් අත්තර පන් කියලා වාද කළා එදා ආ නපුරු කම අත්තර එතකොට මොකද එදා නපුරු කම දුරු වුණා නම් අයත් මේ භාවයට ආවේ පාරණේ මොකද ආන් පාරණේ ඒක එතකොට දැන් අපි පුරුදු වෙන්න ඕන අපි හැමදෙනා ළඟම එක එක අදුපාදුකම් කියනවා රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, විපස්ස චරිත ආදී වශයෙන් එක් එක් අකුසලයන් බලපවත්න සමහර කෙනෙකුගේ ආසාව බහුලයි, සමහර කෙනෙකුගේ කෝපය බහුලයි, සමහර කෙනෙකුගේ මානෙ උඩඟුකම් බහුලයි, සමහර කෙනෙකුගේ ඊර්ෂ්‍යාව බහුලයි, සමහර කෙනෙකුගේ මසුරුකම බහුලයි. ඒ වැරද්ද තමන් අල්ලාගෙන හදන්න ඕනේ. කොහොමද කොයි වගේද හදන්න ඕන පාසානම් වල විසගතිය නැසල දෙයක් ඖෂධ සංයෝග කිරීමෙන් මුළු මනින් ඒකේ විස නොනැසුවොත් අය තර පාසානම් ශක්තිය තියෙනවා එහෙම නෙවෙයි සම්පූර්ණයෙන් ඒ පාසානම් වල විස නැති වෙන අංගමත ඒක නැති කරන්න ඕන විසනාශක දෙයක් වලින් ඒ වාගේ අපි ළඟ තියෙන මේ පාප ධර්ම යම් යම් සංසාරයේ පුරුදු වෙන වැරදිවල බලය මුළුමනින් බිඳින්න ඕනේ. නැති කරන්න බෑ බලය බිඳින්න ඕන. අර විස ගතිය නැති කරන්නා වාගේ පාසානම් වල මේ ඒ ආගේ ගතිය නැති නොකර දැන් මෙතන උනේ මොකද? අර රාජ්‍ය නැති කියලා බයත නපුරුකම දුරු වෙලා ගියා. එතකොට ඒක මොකද එහෙම සිද්ධ වෙන්න හේතුව? ඒකේ වැරද්දේ ආදීනව නිතර හිතන්න ඕන. ඒකෙන් ගෙන්වීමේ ආනිසංස හිතන්න ඕන. මම මේ නපුරෙක් වීමේ ආදීනව බොහොමයි මේ ආනිසංස. එතකොට මේ මම මේ නපුරෙක් වීම නිසා මට මෙලොවත් හිතට කිසි සැනසෙල්ලක් නැහැ. හිතට මෙතරම බය ගතියෙන්, කසිත ගතියෙන්, සැක ගතියෙන් හිත රත් වෙලා උණුසුම් වෙලා පවතිනවා. කයත් අවලස්සන වෙනවා හොඳට කෑම කන්න බැරි වෙනවා සතුරු හැදෙනවා පරලොව සතර අපාය ආදී දුක්ගෙන දෙනවා සතර රෝගියෙක් වෙනවා ආන් අර ඔය අන්දමට එහෙම හිතනකො ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අර කුමාරයාට පුතේ ඔබ කරුණාවන්ත වෙන්න ඕන නම දෙනාගේම දුක ගැන හිතලා අනේ මේ අත්තු දුකින් මිදෙත්වා කියලා හිතන්න ඕන. මේ හැම දෙනාම සැපට කැමති කවුරුත් දුකට කැමති නැහැ. සැප කැමති සත්‍යෝ සැපවත් වෙත්වා කියලා හිතන්න ඕන. යම් කෙනෙක් සැපසේ ඉන්නවා නම් අනේ බොහොම හොඳයි දුක්ඛිත ලෝකයේ කවුරු හරි තනතිල්ලෙන් ඉන්නවා නම් බොහොම හොඳයි තව තව සැප වැඩි වේවා කියලා මුදිතා උපදවන්න ඕනේ. එහෙම වුණාම දරුවඹට මෙලොව පිටට බොහොම සනීපයි සැපයි පරලොව සතර ආපාදුකින් මිදලා දිව්‍ය මනුෂ්‍ය ආදී සැප සම්පත් ලබා ගන්න පුළුවන් වෙනවා කියලා වදාළා. එතකොට අර අපි ළඟ තියෙන වැරද්දේක දුරු කරගන්න ඕන ඒක හදා ගන්න ඕන අඩුපාඩුකම් අපි හදා ගන්න ඕන ඒවා මතු සසරක් දිගින් දිගට ගමන් කරන මනුෂ්‍ය ජීවිතේ වටින එකක් සුළු ඒ නිසා මනුෂ්‍ය ජීවිතයෙන් ගත යුතු වටිනාදී අපත යවන්න හොඳ නැහැ ඒ වාගේ ශ්‍රද්ධා ප්‍රඥාදී තනත්තා තමයි මනුෂ්‍ය ජීවිතේ වටිනාකම දන්නේ ශ්‍රද්ධා ප්‍රඥා දෙක නැති එක්කෙනා මනුෂ්‍ය ජීවිතේ වටිනාකම දන්නේ නැහැ එතකොට මනුෂ්‍ය ජීවිතේ වටිනාකම දන්නේ කෙනා තමයි ආයේකේ වටිනා කමින් ප්‍රයෝජනෙ ගන්නෙ එහෙම නැති එක්කෙනා එහෙම ගන්නද එතකොට ශ්‍රද්ධා ප්‍රඥා දෙක ඇති කරගන්න කුමක් කළ යුතුද බුදු පියාණන් වහන්සේගේ ධර්මය අහන්න ඕන ඒවා මේ සාකච්ඡා කරන්න ඕන උදාහරණයක් වශයෙන් මේ කසී රට මිනිස්සු බොහොම නපුරු තත්ත්වයකට පත් වුණා. සද්දේ රජතුමා මේක දැක්කා මෞගේ ಗುಣ සලකන්නේ නැහැ. ඊයාගේ ಗುಣ සලකන්නේ පාරයන් අසරණයාගේ අහිංසක භාවයේ සලකන්නේ නැහැ. සමාල් උගන්වන ගුරුවරයාගේ වටිනාකම සලකන්නේ නැහැ. වැඩි දැඩි නපුරු අන්දමින් මෞට බලිනවා පියාට බලින් අසරණයන්ට පීඩා කරන මා බෞද්ධ පිරිසක් වෙලා ඉන්න බව සංජීව රජු දැක්කා. දැකලා හිමාලයට ගියා. නිදිලා කිව්වා ස්වාමීනි වසීරට වාසී නපුරු වෙලා ඉන්න බව මගේ දිව ඇතින් දැකලා ඔබ වහන්සේ කටුව ලංගයි මම මේ ආවේ හොඳයි ඉහෙලන් යමු කියලා ගියා. රජුගේ මාලිකා විස්තර අහසේ පසේ බුදුරජාණන් වහන්සේ බග්ග පරිඥාන්තින් වැඩ ඉඳගෙන. සබ්දෙන් රජුගේ උන්වහන්සේට මේ බොහොත් මුඳුන්දී ගඳගෙන මේ එම පාසෙ ඉන්නවා එතනදි සේවකයෝ මේක දැකලා ගිහිල්ලා රජුලවන්ට කිව්වා ස්වාමීනි පුදුම සිද්ධියක් කවුද මං ගන්න වයසක කෙනෙක් වාඩි වෙලා ඉන්නවා බොහොම ලස්සන බබන් ගස් විහිදෙන තරුණෙක් වඳිනවා බොහොත් මුඳුන්දී රජුකෝ ධනෙල ඇල්ලා බලල ඇහුවාර තරුණයා අදින් ඔය තරම් ලස්සන ඔබ මේ අවල මේ වයසක කෙනෙකුට වඳින්නේ ඇයි කිව්වා මේ උත්තරමයා වයසට ගියා නිකම් කෙනෙක් නෙවෙයි. මේ බොහොම උත්තරමෙක් මුල්වහන්සේ මේ පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා සකල ක්ලේශයන් නැති කරලා අති පරිසුද්ධ භාවයට පත්තු මහෝත්තමයාන කෙනෙක් මොකද වැඩිමෙන් ප්‍රතිඵලය කියලා අහුවා කීවා මේ වන්දනා කිරීමේ ගුණයෙන් මගේ సంతානේ හොඳ හිත් උපදින ඒ හොඳ හිත්වල ශක්තියෙන් තමයි සතර අපා දුකින් මිදෙන්න පුළුවන්. දෙන්නේ සැප ලබන්න පුළුවන්. ඒ වන්දනා මේ කුසල ශක්තියෙන් ඒකයි මම මේ වන්දිනේ. එතකොට වා වන්දනා කිරීමෙන් උත්තමයන්ට වන්දනා කිරීමෙන් වැඩිහිටියන්ට වැඳුම් පිදුම් කිරීමෙන් එහෙම ඵලයක් ලැබෙනවා. උන් මං ලැබෙන්නේ ඒ නිසායි මං ඔබට කිව්වේ යක්ඛී වත මේ උද්දපාදි අද්ද එතන්දි බරණස් රජුගේ ප්‍රීති වාක්‍ය කියන පින් කවුදක දන්නා නාමය අද මට ලැබුණා මම මෙතෙක් කලක් ඒ තරම් ඒක පිළිගත්තේ නැහැ ටික කලක ඉඳලා බොහොම හොඳයි එතන්දී සබ්දවරතුමා ආවාද කරනවා මේ මහරජාණනි අද්දා හවේ සේවි අබ්බා සපන්නා බෞසුතායේ බෞතාන කිංතිනෝ ජීවා මහරජ මේ ලෝකයේ මිනිස්සෙකුට හොඳ ආශ්‍රයයක් අවශ්‍යයි. ආශ්‍රය කියන්නේ හැම දෙනාටම අවශ්‍යයි. ඒ නිසා චිත්ත එකක් එක්ක එකතු වෙච්ච යම් කිසි නිහිරි දේවුණක් චිත්ත රස බවට පත් වෙනවා. අර අඹ ගහේ නිහිරි නී අඹ ගහට යම් කිසි ඊර්ෂ්‍යා කරපු පිරිසක් ඇවිල්ලා රජුරුවන් හවස්සලා චිත්ත ගල් වර්ග මූලත් එක්ක සම්බන්ධ වෙන්න හිතවලා ඒ මුළු අඹ ගහේ අඹ චිත්ත බවට පත් කෙරෙව්වා. ඉතින් මේ ආකාරයට ආන් අර චිත්ත බවට පත් වෙන ආශ්‍රය කියන එක ලෝකේ ප්‍රධානයි. ඒ නිසා ලෝකේ නොඑද්දන වාසය කළාට තමන්ගේ ගුණ ඥාන දෙක දියුණු කරගන්න පුළුවන්, කිම්පල් දෙක දැනගන්න පුළුවන්. මෙලෝ පරලෝ දැනගන්න පුළුවන් මරණේ ළඟට උපදින තන් පින්වලින් නම් දුගතිය අවවලින් නම් සතර අපාය ආදී ඒවා කාරණා සහිත අවබෝධ කරවන්න පුළුවන් එහෙම උත්තරේ කාශ්‍රය කරන්න ඕනේ බහුසුතායේ බහුදාන තින්තිනෝ බොහෝ කාරණා දන බහුසුත උදා එහෙම කෙනෙක් ආශ්‍රය කරන්න ඕන කාරණේ අපේ සංසාරේ හදාගන්න සංවරාග්‍ර සංසාරේ සත්‍යයක පෞ පුරුදු වෙලා එනවා දරදි පුරුදු වෙලා එනවා ඒවා හොඳ කර්තක දරදි අස්තරලා හොඳ ගුණ පුරුදු කරලා ගුණ මතු කරලා ගුණවන්තේ වෙන්න හොඳ කෙනෙක් වෙන්න ගුණවන්තේ කාශ්‍රය කරන්න ඕනේ ඒ නිසා නුඹලා පින් කරන්න ඕනේ කියලා සත්‍යවරතුමා අවවාද කරලා ගියා. පස්සේ ධර්මයේ ගන්න තාපස පිරිසක් දෙන්නවා. දෙන්නලා නවත්වාගෙන මහජනයාට බණ අහන්න සැලැස්සුවා. අර කලින් නරකට හිටපු උදවිය බණ අහලා පැහැදිලා ගුණවන්තය වුණා. මවුට සැලකුවා, පියාට සැලකන්ද වුණා. අසරණයන්ට හිංසා පීඩා කිරීම නැවතිලා ගුණවන්ත පිරිසක් බවට පත් වුණා. ඉතින් දැන් අපට මේ උතුම් බුද්ධ ශාසනයේ ලැබුණා ධර්මයේ ලැබුණා සුවාසු දහසක් ධර්මස්කන්ධ සංඛ්‍යාත බුදු වචන ආලෝකේ ලැබුණා දැන් අපේ පිහිට අපි සලස්සා ගන්න ඕනේ ඒ පිහිට සලස්සා ගන්න මේ ලෝකේ පාරමිතා පුරන්න පින් කුඹුරු අපට වාසය කරනවා අසරණ තැනැත්තාට අපි අඳින්න දෙන්නක් වස්ත්‍රයක් දෙනවා අසරණ තැනැත්තාට කෑම ටිකක් දෙනවා ආන් අපි පින් කුඹුරක් කරගෙන අපේ පරලොවට අපි පිංගිද අබුරා ගත්තා කෙනෙක් දැකලා මේ තනත්තාට හොඳක් යහපතක් වේවා ආ මෛත්‍රී උපදවන්න පිං තුඹුරක් කරගත්තා තපස ඉන්න කෙනෙක් දැකලා අනේ බොහොම හොඳයි තපස ඉන්නේ එක කියලා තමන් හිතලා තව තව තප ගලි වේවා කියා මුදිතා නැමැති කුසල බීජ වපුරා ගන්න පින් කුඹුරක් කරගත්තා ඒ වගේම අපි පන්සිල් සමාදන් වෙනවා ඔය ආදී වශයෙන් අපට ඇහැට පේන හැම දිනෙකම අපට දෙව් මිනිස් දිවං සැප ලබන කුසල් දීග වපුරලා ඒ ආකාරයෙන් දෙව් මිනිස් දිවං අස්යන ලැබෙන ආකාරයට කුසල් බීජ වපුරා ගංග කුසල චේතනා බීජ උපදවා ගංග අපි පින් කුඹුරු කර ගන්න ඕන. ඉතින් ඔය අන්දමට අපි මේ කියාපු ආකාරයෙන් දාන සීලාදී කුසල් කරන් දෝන එක අංශයක් අනිත් අංශය අපේ සංසාරයේ පුරුදු වෙලා එන යම් යම් වැරදි පුරුදු කෙලස් පුරුදු ඒ අදු කර ගන්න තාන් අර ධර්මයේ පුරුදු කරන්න ඕන. එම ධර්මානුශාසනාව පවත්වාමදාල දේශකයන්න් වහන්සේ මහප කලයාය විහාරවාසීව වැඩසූ පණ්ඩිත ශිරෝමණී අතිපූජ්‍ය माँ हो सुमेध स्वामींद्र से